නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාවෝ khanaං විරාධේත khanatītāhi socare සදත්තේ වාය මෙය්‍යාත් කනෝ වෝ පටිපාදිතෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පන්නල තලම් මහැර පදිංචි සීතා බාලසූරිය මහත්මිය දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් පින්කමේ මූලික අරමුණ මේට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වන විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ මැනික් බාලසූරිය මැතිතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් වසර 15කට පමණ පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන චමිල බාලසූරිය පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමක් කියන මූලික අරමුණ පෙරදරි කොටගෙන ඒ වගේම මණික් බාලසූරිය මැතිතුමන්ට ඒ වගේම චමිල බාලසූරිය පුතණුවන්ට මේ ගෞතම බුදු සසුනේම නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්න. දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්න තේදුනේ කුසලයෙන් ලද ක්ෂණ සම්පත්තිය ස්වභාවිතව පවත්වා ගනිමින් ප්‍රඥාවෙන් ලෝකය දැකීමට සහ සසර දුකින් මිදීමට ගත යුතු මඟ කුමක්ද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. මේ මාතෘකාවට අනුව අපි අද ධර්ම දේශනාව සඳහා මූලික මාතෘකා පාඨය හැටියට යොදාගත්තේ කුද්දක නිකායේ උපාලි තේරාපදානෙහි දැක්වෙන ගාථා ධර්මයක් මාවෝ කණං විරාධේත කනාතීතාහි සෝචරේ සදත්තේ වායමෙය්‍යාත කනෝවෝ පටිපාදිත එහි අදහස වෙන්නේ මාවෝ කණං විරාදේත මේ ලැබිලා තියෙන ෂණ සම්පත්තිය මගහරවා ගන්නට එපා කනාතීතාහි සෝචරේ යම් කිසි කෙනෙක් ඒ ෂණ සම්පත්තිය අපතේ හැරගත්තොත් ඒ තනත්තාට එය ශෝක වීම පිණිස හේතු වෙනවා. පසුතැවීම පිණිස හේතු වෙනවා. සදත්තේ වායමෙය්‍යාත කනෝවෝ පටිපාදිතෝ ඔබ හැම දිනාටම මේ බුද්ධෝත්පාදයේ නැමැති උසස් සූසන සම්පත්තිය ලැබිලා තියෙනවා ඒ නිසා තම තමන්ගේ මෙලව පරලව යහපත පිණිස වෑයම් කරන්න කියන බවයි උපාලි තෙරුන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නේ එතකොට මේ ගාථාවෙන් දැක්වෙන මේ ෂණ සම්පත්තිය කියන්නේ කුමක්ද? ඒ වගේ මේ ෂණ සම්පත්තිය අවභාවිත කරනවා කියන්නේ මොකක්ද? ස්වභාවිත කරනවා කියන්නේ මොකක්ද? ඒ වගේම ප්‍රඥාවෙන් ලෝකය දැක ගන්න කෙලෙස් නසන්න අපි මේ ෂණ සම්පත්තිය කොහොමද පරිහරණය කරන්නේ කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ෂණ සම්පත්තියයි කියන වචනය බෞද්ධ ඔබ අප හැම දෙනාටම හොඳට අහලා පළ පුරුදු වචනයක්. නමුත් හුඟක් දෙනාට ඒකේ ගැඹුරු අදහස එතරම් තේරුම් අරන් තියනවද කියන්නට හරියටම දන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මේ ෂණ සම්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දිනපතා කරන බුද්ධාවවාදයේහි ඇතුළත් වෙනවා තුන්වැනි කාරණේ හැටියට. තථාගතයන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවක් කරනවා භික්කවේ අප්‍රමාදේන සම්පාදේත මහණෙනි අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරන්න ಗುಣදහම් වඩන්න බුද්ධප්පාදෝ දුර්ලභෝ ලෝකස්මින් මේ මේ ලෝකේහි සම්මා සම්බුදු කෙනෙකුන්ගේ උපත දුර්ලභයි ඒ වගේම දුර්ලභෝ manussත් පටිලාභෝ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම දුර්ලභයි දුර්ලභා කන සම්පත්තිය ක්ෂණ සම්පත්තිය දුර්ලභයි ඊළඟට දුර්ලභ පබ්බජ්ජා මහානකම දුර්ලභයි දුර්ලභං සද්ධම්ම සවණං සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම දුර්ලභයි නුඹලාට ඒ අවස්ථා සියල්ලක්ම ලැබිලා තියෙනවා ඒ නිසා අප්‍රමාදීව ಗುಣධම් වඩන්න කුසල් ධම් සම්පාදනය කරන්න කියන මේ අවවාදය තථාගතයන් වහන්සේ දිනපතා කරන අවවාදයක් හැටියට භික්ෂුන් වහන්සේලාට සිද්ධ කරා එතකොට එහි තුන්වෙනුවට දැක්වෙන කාරණය තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඒ නිසා බෞද්ධ අපි කොයි කාටත් මේ වචනය හොඳට පළපුරුදු හුරු පුරුදු වචනයක්. මොකක්ද ෂණ සම්පත්තිය කියන්නේ? ඊට කලින් අපි තේරුම් ගන්න ඕන ෂණය කියන්නේ මොකක්ද? ෂණ සම්පත්තිය කියන්නේ මොකක්ද? ෂණ විපත්තිය කියන්නේ මොකක්ද? අපි ලැබිලා තියෙන ෂණ සම්පත්තිය කොහොමද નિවරදිව පරිහරණය කරන්නේ කියන කාරණා අපි નિවරදිව වටහා ගත්තොත් තමයි අපට ෂණ සම්පත්තිය ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙනවා. ෂණයයි කියලා කියන්නේ කාලය මනිනකොට ඒ කාලය පිළිබඳව දක්වන මිම්මක්. එහෙම නැත්නම් කාලය හඳුන්වන්නට යොදන වචනයක් කාලවාචී වචනයක් තමයි ෂණ කියලා කියන්නේ. එතකොට මේ ෂණ අතරින් කුඩාම ෂණය තමයි චිත්තක්ෂණය. සිතක් ඉපදිලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය චිත්තක්ෂණය කියලා හඳුන්වනවා. ඒක ලෝකේ අපිට මනින්නට පුළුවන් දේවල් අතරින් ඉතාම සුළුම කාල පරිච්ඡේදය. කොච්චර කුඩාද කියනවා නම් සිතක් ඇති වෙලා පවතින්නට ගත වෙන කාලය ධර්මයේ දක්වනවා අසුරු සනක් ගහනකොට ඒ කියන්නේ ඇඟිලි දෙකක් එකට ගැටෙනකොට එහෙම නැත්නම් ඇසිපිල්ලමක් හෙලනකොට තත්පරයක්වත් ගත වෙන්නේ ඒ සුළු වේලාව කෝටි ලක්ෂයකට පමණ බෙදුවොත් අන්න ඒ තරම් සුළු කාල පරිච්ඡේදයක් ඇතුළත සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එතකොට එච්චර සුළු වේලාවක් අපි හඳුන්වනවා චිත්තක්ෂණයයි. එතකොට ඒ ෂණය අපට සම්පතක් වෙන්නටත් පුළුවන් විපතක් වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ එළඹෙන ඕනෑම චිත්තක්ෂණයකදී අපේ සිත යහපත්ව යොදාගත්තොත් Tamanටත් අනුන්ටත් යහපත කරන්නට පුළුවන්. ඒ එක් චිත්තක්ෂණයකදී අපේ සිත වරදවා පරිහරණය කළොත් Tamanටත් අනුන්ටත් මහත් වූ අනර්ථයක් සිද්ධ වෙන්නට එක චිත්තක්ෂණයකදී උපදින එක් සිතක් ප්‍රමාණවත් වෙන්නට පුළුවන්. කුසල කුසල් කෙරෙන්නට මහා ලොකු කාලයක් අවශ්‍ය නැහැ. එක සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන කාලය පමණයි. එතකොට මේ බඳු අවස්ථාවක කෙනෙකුට ධාන, අභිඥා, මාර්ගඵල ආදී උපදවන්නටත් පුළුවන්. ඒ බඳු සුළු වේලාවක් ඇතුළත කෙනෙකුට කල්ප කාලාන්තරයක් નિરાදුක් විඳින්නට හේතු වෙන නිරයට වැටෙන්නටත් ඒ කෙටි කාල පරිච්ඡේදය හොඳටම ප්‍රමාණ. දැන් දේවදත්ත හාමුදුරුවෝ සංඝ භේදය කරන්නට ඕන කියන තීරණය ගන්නකොටම ඒ වෙනකොට උන්වහන්සේට ධාන උපදවාගෙන තිබුණා. 이르දි බල අභිඥා උපදවාගෙන තිබුණා. සංඝ භේදය කරනොයි කියන තීරණය ඇති වෙනකොටම අර ධාන අභිඥා සියල්ල හොසියෝ. නැවත ඒ භවය තුල නොයිපද විය හැකි මට්ටමින් ඒවා සම්පූර්ණයෙන් අහෝසියෝ. ඒ විතරක් නෙමේ කල්ප කාලාන්තරයක් නිරයේ දුක් විඳින තැනට කරුණු තහවුරු වෙලා ඉවරයි. ඊට පස්සේ ආයි බුදු කෙනෙකුටවත් ඒක හොලවන්නට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. Tamanට ඒක වෙනස් කරන්නට ඕන උනාට වෙනස් කරගන්නට පුළුවන්කමකුත් නැහැ. මේ විදිහට එක් චිත්තක්ෂණයකදී අපට අනන්ත සසර ගමනේ මහත් වූ විනාශයක් සැලසෙන්නට පුළුවන්. ඒ චිත්තක්ෂණයකදී අරහත් මාර්ග ඥාන සිත උපදවන්නට පුළුවන් සමස්ත සංසාර දුකෙන් මිදෙන්නට එක් චිත්තක්ෂණයක් අපට උපකාර වෙනවා. එනිසා ඊටාම කුඩා කාල පරිච්ඡේදයේ වන චිත්තක්ෂණය වුණත් අපිට යහපත පිණිස පවතින්නට පුළුවන් විපත පිණිස පවතින්නට පුළුවන්. දැන් මෙතන ෂණ සම්පත්තියයි කියලා කියන්නේ අපිට යහපත පිණිස පවත්වා ගන්නට අවශ්‍ය සාධක ගොඩනැගුණු අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දුර්ලභ කන සම්පත්තිය ෂණ සම්පත්තිය දුර්ලභයි කියලා හඳුන්වනවා. මොනවද ඒ දුර්ලභ අවස්ථා බුද්ධෝත්පාද මනුෂ්‍යාත්ම භාවයේ ඒ වගේම සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ඊළඟට භික්ෂුන් වහන්සේලාට නම් මේ මහානකම ඒවා සසර ගමනේ ඊටාම කලාතුරකින් ලැබෙන ಗುಣධම් වඩන්නට කුසල් කරගන්නට නිවන් දකින්නට සසර දුකින් මිදෙන්නට දුගතියෙන් වළකින්නට ප්‍රයෝජන ගත හැකි වාග්ය සම්පන්න අවස්ථා එතකොට මේ අවස්ථා ටික යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් ඒක මහත් වූ භාග්යයක්. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එය භාග්යයක්. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ලැබෙන අවස්ථාව අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන කාරණය මත තමයි එය සැබවින්ම භාග්යක් බවට පත් වෙනවද අභාග්යක් බවට පත් වෙනවද කියලා තීරණය දැන් ලෝකයේ සම්පතයි කියලා කියන්නේ සැපගෙන දෙන මූලික කරුණු වලට කියනවා සම්පත් කියලා. ධන සම්පත, දරු සම්පත, භෞතික සම්පත්, රූප සම්පත් මේවා සම්පත් කියලා කියන්නේ කෙනෙකුට කායික මානසික සුවයගෙන දෙන්නට ඒවා හේතු වෙන නිසා. විපත් කියලා කියන්නේ කායික මානසික දුක පීඩාව ඇති කරන්නට හේතු වෙන කාරණා. ඥාති විපත්, ධන විපත්, භෝග විපත් විපත් කියලා හඳුන්වන්නේ දුක ඇති කරන්නට සමත් වෙනවා. එතකොට දැන් ධනය සම්පතක් කියන බව ඒකේ වරදක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ ඒ ධනය අපි පරිහරණය කරන විදිහත් එක්කලා ඒක සම්පතක් වෙන්නට වගේම විපතක් වෙන්නට පුළුවන්. එතකොට මනුෂ්‍යාත්ම භාවය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සම්පතක්. නමුත් මේ මනුෂ්‍ය ජීවිතය අපි ලබන්නේ සාංශාරික කුසල විපාකයකින්. කුසල විපාකයකින් ලැබුණු මනුෂ්‍යාත්ම භාවය වැරදි විදිහට පරිහරණය කළොත් එතරම් අනර්ථයක් තවත් මේ විශ්වයේ ඇත්තේ නැහැ. අපි අනෙකුත් දෙයක් අවභාවිත කළොත් රාජ්‍ය දේපල අවභාවිත කිරීම, පොදු සම්පත් අවභාවිත කිරීම, ඒවා තුලින් සමාජයෙන් නිඳා ලබනවා, නීතිමය වශයෙන් අපි පීඩාවටපත් වෙනවා, නීතියෙන් දඬුවම් ලැබෙනවා, ඒ වගේම සාංශාරික වශයෙන් දෙහි යම් කෙසේ අකුසල විපාකයක් ලබන්නට පුළුවන්. නමුත් මේ කුසල බලයෙන් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය අපි අවභාවිත කළොත් ඒකේ විපාකය මේ ජීවිතයෙන්වත් එක් භවයකින්වත් අවසාන වෙන එකක් නෙමෙයි කල්ප කොතෙක් කාලයක් සසරේ විඳවලා නිමා කරන්නට පුළුවන් වෙයිද කියලා අපට සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මහානකම කියන එක මහානකම ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ වගේම තමයි මේ මහානකමත් අර manussාත්ම භාවයේ වගේ හරියට පරිහරණය කළේ නැත්නම් එතරම් අනර්ථයක් වෙන කාරණයක් තවත් නැහැ කියලා කියන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා කුසෝ යතා දුග්ගහිතෝ හත්ත මේවානු කන්තති. සාමාන්‍යං දුප්පරාමට්ටං නිරයායූප කඩදින්න. කුසතන ගහ කියන්නේ ඔය ඉලුක් ගස් වගේ ඒකේ කොළය බොහොම තියුණුයි. ඒතකොට වැරදි විදිහට අල්ලලා ඇද්දොත් අත කැපිලා යනවා. ඒක හරියට දන්න කෙනා හරියට පරිහරණය කළොත් නිසා වැරදි විදිහට අල්ලලා ඇද්දොත් අත කපලා යනවා. අන්න ඒ වගේ තමයි මහානකම කියන එක වැරදි විදිහට යොදා ගත්තොත් අවභාවිත කළොත් නිර්යායෝප කඩති. කෙලින්ම නිර්යම තමයි නවතින්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් ගිහියාට එහෙම කාරණයක් නැහැ. ගිහියාට පව්කම් කළොත් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ සතර අපායෙන් කොතනකට හෝ යන්නට පුළුවන්. හැබැයි මහානකම ගැන බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ වරද්ද ගත්තොත් කෙලින්ම නිරයට යන්නට පුළුවන් හොඳම මාර්ගය. ඒ මොකද එහෙම වෙන්නේ අපට ලැබෙන දේවල් වඩා තියුණු වෙන්න තියුණු වෙන්න. වඩා සූක්ෂම වෙන්න වෙන්න. වඩා පිරිසිදු වෙන්න වෙන්න. වඩා තත්වයෙන් උසස් වෙන්න උසස් වෙන්න ඒවා කෙලසෙන්නට එක්ෂණයකින් මහ විනාශයක් සිද්ධ වෙනවා. පිහිය දැලි පිහියක් හැටියට මුවාත් කරන්න කරන්න ඒක කෙස් කපන්න, රැවුල කපන්න පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි එළවලු කපන පිහියකින් මන්නකින් කෙස් කපන්න හැදුවට රැවුල කපන්න හැදුවට ඒක කරන්න බෑ. එතකොට මුවාත් හොඳට සියුම් කළාම අපිට කෙස් ටික රැවුල පහසුවෙන් කපන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩ්ඩ එහෙම හෙවුනොත් කන කැපෙන්න, මූණ කැපෙන්න, බෙල්ල කැපෙන්න පුළුවන්. එතකොට වස්ත්‍රයක් පිරිසුදු කරලා වඩාත් සුදු පාටට වඩාත් බබලන ස්වභාවයෙන් ඒක සකස් කළායින් පස්සේ ඒක චිත්තාකර්ෂණීයයි පිරිසිදු බව වැඩි. හැබැයි සුළු දෙයකින් වහා කෙලසෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ෂණ සම්පත්තිය හැටියට අපට ලැබෙන මේ සූක්ෂම අවස්ථා අපි හරියට පරිහරණය කළොත් මහා යහපතක් කරගන්නට පුළුවන්. වැරදි විදිහට භාවිත කළොත් ඒ කියන්නේ අවභාවිත අවභාවිත කියන වචනේ අපට අද පළපුරුදු වෙන විශේෂයෙන් මේ දේශපාලන ලෝකයේත් එක්කලා. එතකොට යමක් අදාළ යහපත් කාර්යයට පරිහරණය කරනවා වෙනුවට වෙනත් වෙනත් නුසුදුසු අයථා දේවල් වලට පාවිච්චි කිරීම තමයි අවභාවිත කරනවා කියලා. එතකොට මේ ශන සම්පත්තිය හැටියට අපිට ලැබිලා තියෙන බොහෝ දේවල් කෙනෙකුට අවභාවිත කරන්නට ඕන නම් පුළුවන් ප්‍රඥාවෙන් තොරව. දැන් විශේෂයෙන්ම මෙතන බුදුරජාණන් වහන්සේත් ඒ වගේ මේ උපාලි මහතෙරුන් වහන්සේත් මෙතන ශන සම්පත්තිය හැටියට දක්වන්නේ බුද්ධෝත්පාද කාලය. බුදු කෙනෙකුගේ උත්පත්තිය සිද්ධ වෙච්ච කාලය තමයි මේ සද්ධර්මයේ විවෘත වෙන කාලය. ඕනෑම කෙනෙකුට ප්‍රයෝජන ගන්නට පුළුවන් කාලය. දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම සෑම දෙනාටම තිරිසන් සත්වයාට පවා ඒ නියම් කිසි යහපතක් සිද්ධ දැනගෙන ඒක નિවරදිව පරිහරණය කරලා යහපත සිද්ධ කරගන්නට පුළුවන් අය අතරින් මිනිස්සයා වඩාත්ම ඉදිරියෙන් ඉන්නේ. බුද්ධෝත්පාද කාලය ඒ අතරින් වඩාම ඉදිරියෙන් පවතින සුවිශේෂ අවස්ථාවක් සියලු දෙනාටම ධර්ම මාර්ගයේ විවෘත වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට ඒ බුද්ධෝත්පාදය උනත් අයහපත පිණිස යොදා ගන්නට පුළුවන්. ඒ ඒබඳු අවස්ථාවක් තමයි අපට ප්‍රකට වෙන්නේ දේවදත්ත හාමුදුරන්ගේ චරිතය. එතකොට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම සියලු සත්වයින්ටම යහපත ගෙන දෙන කාරණයක්. හැබැයි දේවදත්ත හාමුදුරුවන්ට කල්ප කාලාන්තරයක් නිරයේ උපදින්නට මගක් හදාගත්තා. ඒක බුද්ධෝත්පාදයේ තියෙන වරද නෙමෙයි. බුදු කෙනෙක් ලෝකයේ සියලු සත්වයින්ට මහා කරුණාවෙන් ලොව පහළ වෙන්නේ. නමුත් ඒ Tamanට ලැබුණු අවස්ථාව වෛරී සහගතව, ද්වේෂ සහගතව, නොමිනිස්කම් මතු කරගෙන පරිහරණය කරන්න ගිය තැන තමයි මේ මහා විනාශය සිද්ධ කරගත්තේ. එතකොට ඒ කාල පරිච්ඡේදයේ දේවදත්ත හාමුදුරුව ත්‍රිසං ආත්මික උපදිලා හිටියනම් ඔය මහා විනාශය සිද්ධ නොවෙන්නට තිබුණා. ත්‍රිසං ආත්මය උපදිනොයි කියන එක හොඳ දෙයක් නෙමෙයි. මනුස්සාත්ම ඉපදීම ශ්‍රේෂ්ඨයි. මහානකමක් ලබන්නට අවස්ථාව ලැබීම ශ්‍රේෂ්ඨයි. බුදු කෙනෙකුගේ ඇසුරේ ඉන්නට ලැබීම ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ සියල්ලක්ම ඕන නම් ක්ෂණයෙන් විනාශ කරගන්නට පුළුවන් අසහියෙන් අනුවණින් පරිහරණය කළොත්. ඒ නිසා මේ ෂණ සම්පත්තිය සැබවින්ම අපට සම්පත්තියක් කරගන්නවාද විපතක් කරගන්නවාද? එය ස්වභාවිතව තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස යොදා ගන්නවද අවභාවිත කරලා තමනුත් වෙනසිලා ලෝකයක් වනසනවද කියන මේ සියල්ල තීරණය වෙන ප්‍රධාන සාධකයේ තමයි සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය තියෙන ප්‍රමාණයට තමයි අපිට යහපත් වෙන්නේ. සති සම්පජඤ්ඤය තමන්ගේ පැත්තෙන් අනිත් පැත්තෙන් ගත්තොත් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කරුණු හතරක් බුදුවරු දේශනා කරනවා. ඒන් කාරණා දෙකක් පරිබාහිරයි, කාරණා දෙකක් අභ්‍යන්තරිකයි. ඒ කියන්නේ තමන් තුළින් මතුවෙන කරුණු දෙකක් තියෙනවා. බාහිරින් ලැබෙන කරුණු දෙකක් තියෙනවා. බාහිරින් ලැබෙන කරුණු දෙක තමයි සත්පුරුෂ ආශ්‍රය. අපිට මේ ලෝකේ කල්යාණ මිත්‍රව සත්පුරුෂව ඇසුරු කරන්න ලැබුණොත් තමයි අපි ලබාපු මේෂණය මේ අවස්ථාවලින් අපිට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. අම්මා තාත්තා සත්පුරුෂය වුණොත් තමන්ට තමන් ගිහි ජීවිතයක් ගත කරන්න විවාහ වෙනවා නම් ඒ විවාහයේදී ලැබෙන බිරිඳ සැමියා සත්පුරුෂ කල්යාණ මිත්‍රය වුණොත් තමන්ට මේ ලෝකේ ලැබෙන දරුවන් සත්පුරුෂය වුණොත් තමන්ට ඇසුරට ලැබෙන ඥාති හිත මිත්‍රාදීන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයින් උනොත් තමයි අපට ධර්ම මාර්ගයේහි નિවරදිව ඉදිරියට යන්නට ඒක ලොකු බාහිර සහයෝගයක් වෙයි. ඒ සත්පුරුෂ ආශ්‍රයක් නොලැබුණොත් අපිට කොච්චර ලොකු හැකියාවක් ඇතුව අපි ඉපදුනා වුණත් ඒ සියල්ලක් විනාශ වෙන්නට පුළුවන්. දැන් අපි දකිනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේම අජාසත්ත කුමාරයා කියන්නේ සෝවාන් ඵල ලබන්නට තරම් සාංශාරික සුදුසුකමක් ඇතුව ආපු කෙනෙක්. නමුත් පාප මිත්‍ර ඇසුර අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ ශක්තිය විනාශ කරගත්තා පමණක් නෙමෙයි අනුන්ටත් අයහපත සිද්ධ ඒ වගේම මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ මේ ජීවිතේම රහත් වෙන්නට තරම් සාංශාරික සුදුසුකම් හදාගෙන ආපු කෙනෙක්. සාංශාරික සුදුසුකම් කියන්නේ පාරමිතා පුහුණු කරලා මනස ඒ සඳහා මූලික පසුබිම සකස් කරයි. පාරමිතා කියන්නේ එක් අවස්ථාවක් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ තවත් අවස්ථාවක්. පාරමිතා වලින් තමයි අපේ මනස අවදි කරන්න, ශක්තිමත් කරන්න අවශ්‍ය පසුබිම ගොඩනගන්නේ භවෙන් භවය සකස් කරනවා. ඒ පාරමිතා කොච්චර සම්පූර්ණ වෙලා තිබුණා වුණත් බෝධිපාක්ෂික ධර්ම අවදි කරලා අපේ මනස හරියට ඉලක්කගත කරන්නේ නැතිනම් සසරේ කොතෙක් පාරමිතා වැඩිලා තිබුණත් ඒ තැනත්තා ඵල ලබන්නේ නැහැ. ඒතර පාරමිතා ධර්ම වඩන්නේ නැතිව ආબોධිපාක්ෂික ධර්ම වැඩුවොත් අපිට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් මුළු ජීවිත කාලෙම උත්සාහ කළත් ඒක හරියන්නේ නැහැ. අදාළ ඉලක්කයට මනස මෙහෙවන්නට නම් බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න නම් සාංශාරික වශයෙන් දියුණු කරන ලද මානසික පසුබිම ශක්තිමත් වෙන්න. ඔය දෙකම අවශ්‍යයි. දැන් මහදන සිටු පුත්‍රයාට සාංශාරික පසුබිම තිබුණා. දැන් අපේ බෝසතාණන් වහන්සේ ගැනත් කියන්නේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසයට ඕනනම් රහත් වෙන්න තිබුණා. ඒ ඕනනම් රහත් වෙන්න තිබුණා කියන එකේ තේරුම මොකද්ද? පාරමිතා වැඩිලා. මනස තුල ඒකට සුදුසුකම හැදිලා තියෙනවා. ඒ ජීවිතේ බෝධිපාක්ෂික ධර්ම අවදි කරලා උත්සාහ කළා නම් මේක අහෝසි කරන්න තිබුණා. හැබැයි උන්වහන්සේගේ බලාපොරොත්තු ඒක නොවන නිසා ඒ සඳහා ක්‍රියාත්මක වුණේ හැබැයි මහදන සිටුපුත්‍රයාට සිද්ධ වුණේ එහෙම දෙයක් නෙමෙයි සාංශාරික වශයෙන් පසුබිම තිබුණා. හැබැයි අම්මා තාත්තා කල්යාණ මිත්‍රයෝ උනේ නැහැ. ඇයි? උත්පත්තියෙන්ම ඒ දරුවා උපදිනකොට මව්පියන්ට 80 කෝටියක් රන් කහවන. රුපියල් 7 නෙමෙයි. ඒ නිසා අය කල්පනා කළා අපේ දරුවට වෙහෙසවන්නට ඕනේ නැහැ. පරම්පරා ගානකට ජීවත් වෙන්න මේ ධනස්කන්ධය හොඳටම ඇති. එතකොට දරුවාට දැන් ඉගෙන ගන්න වෙහෙසෙන්න නැත්තේ සල්ලි හම්බ කරන්නනේ ජීවත් වෙන්නේ. එහෙම කරන්නේ මොකටද? අපේ දරුවාට පුළුවන් තරම් විනෝදකාමීව සතුටින් සුවෙන් ජීවත් වෙන්නට ඉඩ සැලසීම ප්‍රමාණවත්. අර බටහිර ලෝකයේ චින්තනය වගේ. බටහිර ලෝකයේ අයගේ චින්තනය ඒ විදිහට බොහොම පටුයින ජීවන දැක්ම කියන එක. ඒගොල්ලෝ හිතන්නේ ජීවිතය කුමක් සඳහාද විඳවන්නට නොවේ විඳින්නට. එතකොට පුළුවන් තරම් ඉන්ද්‍රිය පිනෝමෙන් සැප විඳලා පුළුවන් තරම් මනස සතුටින් තියාගන්න. සතුටින් සහ සුවෙන් ඉන්න පුළුවන් නම් ඒ ජීවිතය සාර්ථකයි කියලා හිතන්න. ඒතර අරහම්ම තාත්තත් ඒ විදිහෙන් කල්පනා එහෙම කල්පනා කරපු නිසා කිසිදු අධ්‍යාපනයකට මඟ සැලැස්වේ නැහැ. හොඳ නරකක් පිළිබඳව කියා කර දෙන්නට උනන්දුුනේ නැහැ. ඉන්ද්‍රිය පිනෝමින් සතුටින් ජීවත් වෙන්නට පසුබිම හැදුවා. ඒ නිසාම පාප මිත්‍ර ඇසුරට වැටුණා. හොඳ නරක විනිශ්චය කරගත්තේ නැහැ. අවසානයේ අරහත්ත්වයෙන් පමණක් නෙමෙයි ලෞකික සම්පත්තියනොත් පිරිහිලා මහමග සිඟමන් ඇදලා මිය යන්නට සිද්ධ වුණේ ඇයි? කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් තමන්ගේ ඇසුරට නොලැබුණා. නැත්තම් බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා හිටපු අවස්ථාව, සද්ධර්මයේ පැවතුණු අවස්ථාව, තමන්ට සාංශාරික වශයෙන් යෝනිසෝ මනසිකාරය අවදි කරන්නට ශක්තිය ඇතිව ඉපදිච්ච අවස්ථා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි යෙදෙන්නට තමන්ට සුදුසුකම් තියෙන අවස්ථා. ඒ සියල්ල වැළකී ගියා පළවෙනි කාරණේ අහිමි වීමෙන් මොකද්ද සත්පුරුෂ ආශ්‍රය. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක අපි උත්පත්තිය ලැබලා ඒ ලැබලා තියෙන ශන සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන ප්‍රඥාව අවදි කරගෙන ලෝකේ નિවරදිව දකින්නටත් ඒ වගේම දුකින් මිදෙන්නටත් කියන මේ කරුණු දෙකම සඳහා අපට අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන සාධකයක් තමයි සත්පුරුෂ කාටද සත්පුරුෂයා කියලා කියන්නේ? අකුසලයෙන් වැළකීලා කුසල් දහම් වල නිරත වෙන තැනැත්තා. ඒ තැනැත්තා සත්පුරුෂයෙක් වෙනවා වගේම අන් අයටත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ සඳහා අනුන්ට උදව් කරනවා. තමන් පව්කම් වලින් වැළකීලා කුසල් දහම් කරනවා නම් තමන් සත්පුරුෂයෙක්. තමනුත් අකුසලෙන් වැළකීලා අනුනුත් අකුසලෙන් වළක්වා ගන්නවා නම් තමනුත් කුසල් කරමින් අනුනුත් කුසල් දහම්ෙන් යොදවන්නට උපායශීලී වෙනවා නම් ඒ තනත්තා සත්පුරුෂයෙක් පමණක් නෙමෙයි ලෝකයට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ බඳු කෙනා සත්පුරුෂ තරයෙක් කියලා. කියන්නේ වඩා උසස් සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ බඳු අය තමන්ගේ මව හැටියට, පියා හැටියට, බිරිඳ හැටියට, සැමියා හැටියට, දරුවා හැටියට එහෙම නැත්නම් මිත්‍රයා හැටියට, සේවකයා හැටියට, ඥාතියා හැටියට, භික්ෂුව හැටියට, දායකයා හැටියට ඕනම කෙනෙක් හැටියට අපට ඇසුරට සමීප කරගන්නට පුළුවන් ඒ බඳු සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්. ඒ අය ඉන්න සමාජ තරාතිරම මොකද්ද භූමිකාව මොකද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් අයහපතින් වැළකීලා අන් අය අයහපතින් වළක්වන්න තමන් යහපතෙහි යෙදিলা අන් අය යහපතෙහි යොදවන්නට උනන්දු වෙනවා නම් ඒ බඳු සත්පුරුෂයන්ගේ ආශ්‍රය අපට ලැබිලා තියෙන යහපත් සාධක નિවරදිව පරිහරණය කරලා ආත්මාර්ථයේ පරාර්ථයේහි ක්‍රියාත්මක වෙන්නට අපට ලොකු සහයෝගයක් දෙවැනි කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. සම්මා සම්බුදුවරු ලෝ පහළ වුණාට ඒ තථාගතයන් වහන්සේලා විසින් ලොවට දේශනා කරන සද්ධර්මය බුදුරජාණන් වහන්සේගෙන්ම එක්ක අපට අහන්නට ලැබෙන්න ඕන. එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාගෙන්, එහෙම නැත්නම් අවශේෂ ඵලලාභී ශ්‍රාවකයන්ගෙන්, එහෙමත් නැත්නම් අවශේෂ ධර්මදර විනයදර ප්‍රත්‍යඥ ශ්‍රාවකයෙකුගෙන්, එහෙම නැත්නම් ඒවා සටහන් කරලා තියෙන පොතපතකින් මේ කවර හෝ තැනකින් නිවැරදි ධහම අපට ඇසුරු කරන්න දැනගන්න අවස්ථාව ලැබෙන්නට. නිවැරදි ධහම කියලා කියන්නේ මොනවද? ලෝකෙහි යථාර්ථය පිළිබඳව තථාගතයන් වහන්සේ දෙසූ දහම. පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන මූලික ධර්ම කාරණා. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන හේතුඵල සිද්ධාන්තය. ඒ සිද්ධාන්තය හරියට තේරුම් ගත්තොත් තමයි තමන්ගේ මනස, තමන්ගේ කය, බාහිර ලෝකය, අන්‍ය පුද්ගලයෝ, භෞතික දේවල් මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගන්න පුළුවන්නේ හේතුඵල නැමැති පටිච්ච සමුප්පන්න න්‍යාය හරියට තේරුම්. ත්‍රිලක්ෂණය දැනගත්තොත් තමයි මේවා තියෙන නිස්සාර බව හරියට වැටහෙන්නේ. පටිච්ච සමුප්පාදය දැනගත්තයි කියලා ඒතනත්තා මේකෙන් එතර වෙන්නට ඕන කියලා කල්පනාවක් ඇති වෙන්නේ නැහැ. මේක හොඳින් නඩත්තු කරගෙන හොඳින් සකස් කරගෙන ක්‍රමානුකූලව Tamanට අවශ්‍ය විදිහට පවත්ව ගන්න පුළුවන් පටිච්ච සමුප්පාදය දන්නවා. හේතුඵල ක්‍රියාවලිය කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම මේවා සිද්ධ වෙන ආකාරය තේරෙනවා නම් ඒතනත්තට මේක හොඳින් නඩත්තු කරගන්න පුළුවන්. Tamanට අවශ්‍ය විදිහට. මේක තේරුමක් නැහැ අත්හල යුතුයි කියන අවබෝධය එන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ප්‍රකට වෙනවා. අනිත්‍ය කියන්නේ මේ ඇති වුණු සංස්කාර ධර්මයන් වහා බිඳිය. දුක්ඛ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා බිඳෙනවා. යලිත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා බිඳෙනවා. යලිත් හට ගන්නවා යලිත් බිඳෙනවා. එතකොට ඒවැ කිසිම අරුතක් නැහැ. කිසිම වගතුවක් නැහැ. කිසිම සාරවත් බවක් නැහැ. නිකම්ම ඇති වෙලා බිඳලා ගියහම මොකක්වත් නැහැ එතනින් එහා. ආයෙ ඕනනම් ආයෙ ගොඩනගා ගන්න පුළුවන්. ඒවත් බිඳලා ගියහම ආයෙත් ඉවරයි. ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙන බව විනා අන් කිසිවක් මේ ලෝකෙහි සාරවත් දෙයක් නැහැ කියලා දකිනකොට තමයි මේක තවදුරටත් පවත්වලා තේරුමක් නැහැ මේකෙන් මිදෙන්නට ඕන ගැලවෙන්නට ඕන කියන අදහසක් අපි තුල අනාත්ම ධර්මය අනාත්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන බිඳී යනවා විනා ඒවා ස්වාධීනව හටගන්නට පුළුවන් ශක්තියක් කොතනකවත් නැහැ අදාළ හේතු ප්‍රත්‍ය නැත්නම් අදාළ ඵලය නැහැ ඒ නිසා මම මට මගේ ආදී වශයෙන් අපි හිතුවට මම කියලා කෙනෙකුත් නැහැ ඔබ කියලා කෙනෙකුත් නැහැ සත්වේකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ ආත්මේකුත් නැහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙලා බිඳී යනවා එහි ඉතිරි වෙන කිසිවක් නැත්තේ නෑ භවෙන් භවයට යන අවිඤ්ඤාසී පදාර්ථයක් මේවාෙහි නැහැ ඒ නිසා මට ඕන විදිහට මේවා පවත්වන්න ඕන කියලා අපි කොච්චර දේවල් කරන්න උත්සාහ කළත් දැන් අර හේතුඵල හඳුනා ගත්තාම අපිට යම් ප්‍රමාණයකට ඒක හසුරුව ගන්න පුළුවන්. හැබැයි හසුරුව ගත්තා වුණාට ඒ හේතුඵල රටාවට අනුව හසුරවනවා මිසක් අපට ඕන විදිහට හසුරවන්න බෑ. මම කැමති විදිහට හසුරවන්න බෑ. අදාළ හේතුව ගොඩ නැගුවොත් ඵලය ගොඩ නැගෙයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් යම් විභාගයක් සමත් වෙන්න ඕන කියලා කෙනෙකුට හිතෙනවා නම් විභාගයෙන් සමත් වෙන්න පුළුවන්. ඒ මට ඕන නිසා නෙමෙයි. මම කැමති නිසා නෙමෙයි විභාගය සමත් වෙන්න අවශ්‍ය සාධක මොනවද? ඒ ටික සම්පූර්ණ කළොත් තමයි විභාගය සමත් වෙන්නේ. එතකොට එතන තියෙන හේතුඵල ක්‍රියාවලිය. ඒ හේතුඵල ක්‍රියාවලියට අනුගත වුණොත් ඵලය ලැබෙනවා. නැත්තම් ඒ ටික සම්පූර්ණ කළේ නැත්තම් මට ඕන වෙච්ච පමණට කිසිවක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අනාත්ම ධර්ම. එතකොට මේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අපට හරියට වැටහෙන්න ගන්නකොට තමයි මේ ලෝකය සාරවත් තැනක් නෙමෙයි කියලා අපට වැටහෙන්නට පටන් ඊළඟට චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ සෑම සංස්කාර ධර්මයක්ම දුක්ඛ ලක්ෂණය මුල් කොටගෙනයි පවතින්නේ. දැන් මේ කාරණේ බොහොම ගැඹුරු කාරණයක්. ඒ මොකද දුක්ඛ කිව්වහම අපට හැමෝටම තේරෙන්නේ අපට නම් ඉතින් දුක වැටහෙනවා දැන් මුළු ජීවිත කාලෙම දුක් විඳලා දුක් විඳලා අපට එපා වෙලා තියෙන්නේ එහෙම තමයි අපට හිතෙන්නේ. ඒ අපට දැනෙන්නේ පින්නතුනේ දුකෙහි අල්ප මාත්‍ර කොටසක් විතරයි. ඇත්තටම අපි හඳුනාගන්නේ දුක්ඛ වේදනාව පමණයි. මේ නාම රූප ධර්මයන් අනන්තයි. ඒ අනන්ත වූ නාම රූප ධර්මයන්ගේ වේදනා නැමැති චෛතසිකයේ එක් ස්වરૂපයක් විතරයි දුක්ඛ වේදනාව හැටියට අපි හඳුනන්නේ. එතකොට වේදනාව සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියලා තුන් ආකාරයකින් ඇති වෙනවා. ඒකේ දුක්ඛ වේදනාව විතරයි අපි ඒ හඳුනාගෙන තියෙන්නේ. එතකොට වේදනාව විතරක් නෙවෙයි තව චෛතසික 51ක් තියෙනවා. ඔක්කොම චෛතසික 52ක් ඊළඟට විඥානේ ඊළඟට රූප කොටස මේ ඔක්කොගේම දුක පවතිනවා ඒව මොකක්වත් අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ අර වේදනාවේ කටුක බව විතරයි කැක්කම අමාරුව පීඩාව විඳවීම ඒ ටික තමයි අපිට දැනෙන්නේ ඒක තමයි අපි දුක හැටියට හඳුනාගෙන ඒක විතරක් දුක කියලා හඳුනාගෙන සසර දුකින් මිදෙන්නට බෑ ඇයිද ඒ කැක්කුම අමාරුව පීඩාව දුක හැටියට හඳුනා ගන්නකොට අපි මේ පීඩාව නැති දේවල් හොයනවා අපි සුවදායක දේවල් හොයනවා. ඒ සුවදායක දේවල් කියලා ආයෙත් අපි ලං කරගන්නේ මොනවද? සංස්කාර ධර්ම. ඒ සංස්කාර ධර්මයන්හි පවතින දුක්ඛය දකින්නට නම් ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක දකින්නට ඕන. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙමෙයි දුක්ඛ ලක්ෂණවල. මොනවද දුක්ඛ ලක්ෂණ? සංකත, විපරිණාම, පීලන, සංතාප. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණ. ඊළඟට විපරිණාම කියලා කියන්නේ වහා බිඳෙන වෙනස් වෙන බවම දුක්ඛ ලක්ෂණ. පීලන කියන්නේ පීඩාකාරී බවම, ਸੰతాප කියන්නේ ਸੰతాපකාරී බවම දුක්ඛ ලක්ෂණ. එතකොට හටගන්නා බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, සංකත බව, ඊළඟට විපරිණාමය මේවා දුක්ඛ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ. ඇයි? බුදුදහමේ දුක්ඛ කියන්නේ අමාරුව කැක්කම කියන අර්ථයෙන් නෙමෙයි, nissara අර්ථයෙන්. දුක්ඛ කියන වචනේ දූ කියන නිපාතයෙන් දක්වන්නේ නින්දිතාර්ථය. ක කියන වචනයෙන් දක්වන්නේ හිස් බව. ඒතර දුක්ඛ කියන්නේ නින්දිත වූ හිස් බව. දැන් මේ ශාලාව ඇතුලේ තියෙන හිස් බව අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වාඩි වෙලා බණ අහන්න පුළුවන් උපකරණ තියා ගන්න පුළුවන් ඒ අවකාශීය හිස් බව අපිට ප්‍රයෝජනයි. හැබැයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන සංස්කාර ධර්මයන් හිස් කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ෂණයෙන් බිඳුණා. ආයෙත් හටගත්ත ආයෙත් බිඳුණා. ඉතින් මොකක්ද ඇති තේරුම? දවල්ට කෑව හවස වෙනකොට ආයෙ බඩගිනි. හවසට කනවා ආයෙ හෙට බඩගිනි. හෙටත් කනවා ආයෙ අනිද්දාට බඩගිනි. ජීවිත කාලෙම කාලා කාලා මැරිලා ඊළඟ ආත්මෙ උපදිනහම ආයෙ මුල ඉඳන් බඩගිනි ආයෙ කනවා. අර පෙර භවයේ කාපුව එකක්වත් වළංගු නැහැ. එතකොට මුළු සසර ගමනේම කෑවත් ආයෙ අලුතෙන් ඉපදුනත් පස්සේ ආයෙ කනවා. අර එකක්වත් ඇති තේරුමක් නැහැ. ඒක තමයි හිස් බව කියලා නින්දිත වූ හිස් ගතිය. එතකොට කුසල් දහම් කරගත්තාම ඒක විපාක දුන්නාම ඉවරයි. ඉතින් ආය මොකක්වත් නැහැ. ආය කුසල් කරගත්තොත් ආය සැප විඳින්න පුළුවන් නැත්තම් මොකක්වත් නැහැ. මෙහෙම සියලුම සංස්කාර ධර්මයන් ඇති වෙලා බිඳී ගියාම එහි ඉතිරි වෙන කිසිවක් නැහැ. සාරවත් බවක් නැහැ. අන්නේ nissarattya හරියට වැටහුනොත් තමයි මේ nissaru සංස්කාර ධර්මයන් මේ පංචස්කන්ධය යලි යලි ජනිත වෙන්නේ කුමක් නිසාද? අපි ඒවාට ඇලුම් කරන නිසා කැමති වෙන නිසා බලාපොරොත්තු වෙන නිසායි අපි යලි යලි ඉපදින්නේ. ඇත්තටම මේ පංචස්කන්ධය මරණයත් එක්කලා අහෝසි වෙන්නට ඕන. මේක අහෝසි වෙන්නේ නැතුව ආයෙත් උපදින්නේ මොකක් නිසාද? මැරෙන මොහොත වෙනකනොත් අපේ මනසේ ජීවත් වීමේ කැමැත්ත, පැවතීමේ කැමැත්ත අතහැරිලා නැහැ. එතකොට තව දුරටත් මොහොතක් හෝ ජීවත් වෙන්න ඕන. මැරෙන මොහොතෙත් අපිට තියෙන්නේ මොහොතක් හරි තව රැඳිලා ඉන්න ඕන කියන අදහස. ඒතර ඒ අදහස තියෙද්දි තමයි මේක ගිලිහෙන්නේ. එතකොට මේක ගිලිහුණාට තාම අපට රැඳී සිටීමේ ඕනෑකම තියෙනවා. ඒකට කියන්නේ භව තණ්හාව කියලා. එය විසින් යලි පංචස්කන්ධය ජනිත කරනවා. එතකොට මෙන්න මේ විදිහට නැවත නැවත මේ දුක්ඛ ස්කන්ධය හටගන්නේ තණ්හාව නිසා. ඒ තණ්හාව නිකම්ම නෙමේ රඳා පවතින අවිද්‍යාව මත. තණ්හාව දුරු කරන්න අත්හරින්න කියලා කොතෙක් කිව්වත් ඒක කරන්න පහසු නෑ. ඇයි අවිද්‍යාව තියෙන තාකල්. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව වැටහෙන්නේ නැති බව. දුක්ඛ කියලා කිව්වේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය. ඒ නිස්සාරත්වය තේරෙන්නේ නැහැ හරියට. තේරෙන්නේ නැති නිසා මේක සාරවත් දෙයක් හැටියට හිතනවා. ඒ නිසා මේක පවත්වා ගන්නට ඕන කියලා හිතනවා. පවත්වා ගන්නට ඕන කියලා හිතන තාක්කල් අපි යලි යලි උපදිනවා. එහෙමනම් හටගන්නේ තෘෂ්ණාව නිසා, තෘෂ්ණාව පවතින්නේ අවිද්‍යාව නිසා, අවිද්‍යාව දුරු කරන්න නම් සම්මා දිට්ඨිය ඇතුළු මානසික ගුණාංග අවදි කරන්න ඕන ප්‍රඥාව දියුණු කරන්නට ඕන යථාර්ථය දකින්න. දැන් මේ සියල්ලම කරන්නට අපට සුදුසු කරුණු එළඹෙන්නට ඕන. මොකද මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. මේ ටික ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ඒකට අදාළ සාධක ගොඩනැගුණු. අන්නේ සාධක ටික තියෙන අවස්ථාව තමයි ෂණ සම්පත්තියයි කියලා හඳුන්වන්නේ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ සද්ධර්මයේ පවතින කාලේ මනුෂ්‍යාත්ම භාවයක අංග සම්පූර්ණව අපි මන්දබුද්ධික නොවි උම්මත්තක නොවි අංග ප්‍රත්‍යංග විකෘති නොවි ත්‍රි හේතුක කුසලයකින් හෝ ද්වි හේතුක කුසලයකින් අපි හැමෝම ඉපදිලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙන අවස්ථාව, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න තියෙන අවස්ථාව, සිහිනුවන අවදි කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් දේවල් තේරුම් ගන්න පුළුවන් අවස්ථාව ලංකාව වගේ තැනක අපිට ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අපි નિરાයාසයෙන් යොමු වෙන තැනක ඉපදිලා ඉන්නවා. වෙනතුනේ දැන් හුඟක් දෙනා බොහොම හැල්ලු කොට සලකනවානේ උපතින් බෞද්ධයෝ, උපැන්න සහතිකයෙන් බෞද්ධයෝ කියලා. උපැන්න සහතිකේ නම් බෞද්ධ කියලා එකක් නැහැ. ඒ උපතින් බෞද්ධ කියන එක හැල්ලු කරලා සැලකුවට පිටරටකට වගේ ගිහාම තමයි ඒකේ තියෙන වටිනාකම දැනෙන්නේ. ඇයි ඒ? අපි උපදිනකොටම අපේ අම්මලා තාත්තලා පල්ලියට කෝවිලට ගියා නම් අපිත් අද යන්නේ කොහෙද? අපිත් යන්නේ එතනට තමයි එපා. එතකොට මේ පස්සේ කාලෙක මහා දන උගත්කම් ඇති උනායි කියලා ඒ මිනිස්සුන්ගේ දෘෂ්ටි වෙනස් වෙන්නේ දැන් ලෝකේ මහා දාර්ශනිකයෝ, චින්තකයෝ, විද්‍යාඥයෝ පහළ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ පරමාණු ඇති වෙච්ච හැටි, හැදිච්ච හැටි, ලෝකේ පහළ වෙච්ච හැටි ඔක්කොම විද්‍යාවෙන් පැහැදිලි කරනවා. හැබැයි දෙවියන් වහන්සේ ලෝකයෙන් ඇව්වා කියන එකත් එක්කලා ඒ තාම ඉන්නවා. ඒ මොකක් නිසාද? අර පස්සේ කාලෙක මොන දැන උගත්කම ආවා වුණත් අර උත්පත්තියෙන් ගත්තු දෘෂ්ටිය අතහරින්නට. ඒ නිසා උපතින් අපේ අම්මා තාත්තා ඒ වගේ වැරදි දෘෂ්ටියක එල්බගෙන හිටියා නම් එහෙම අපේ මනසේ අයින් කරන්න බැරි මට්ටමින් ඒ දෘෂ්ටිය කාවදිනවා. සවාසනාවකට වගේ අපි උපදිනකොට අපේ අම්මා තාත්තා පන්සලට යන්න බුදුහාමුදුරුව පිළිගන්න ධර්මය ඇසුරු කරන්න මේ යථාර්ථය දකින්න පුළුවන් ධමයක් ඇසුරු කරපු නිසා අපිට નિરાයාසයෙන් ඒ සඳහා මඟ සැලසුණා. අවස්ථාවක් හැදුණා. ඒ නිසා අපිත් පන්සලට ගියා. ඒ නිසා අපිත් බුදුබණ ඇහුවා. ඒ නිසා අපිත් පව්කම් වලින් වළකින්නට උත්සාහ කළා. අපිත් ඒ විදිහට හිතන්න උත්සාහ කළා. දැන් මේ බටහිර ලෝකයේ රටක ඉපදිලා අර උත්පත්තියෙන් ගත්තු දෘෂ්ටිය අතහැරලා පස්සේ කාලෙක යථාර්ථය හොයාගෙන එන අය ඉන්නේ ඉතාම කලාතුරකින්. දහසකට එක්කෙනෙක්වත් දසදහසකට එක්කෙනෙක්වත් ලක්ෂයකට එක්කෙනෙක්වත් නෙමේ. ඉතා සුළු පිරිසක් විතරයි පසු කාලීනව තමන් વિચારපූර්වකව ධර්මය සොයාගෙන ඉන්නට පුළුවන්. ඉතින් අපට එහෙම බලහත්කාරකමක් කරන්නට ඕන වෙලා නැහැ. අපට උපතින්ම, નિરાයාසයෙන්ම, අම්මා තාත්තගෙන්ම අපට මේ සංස්කෘතිය තුලින්ම අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒක අමුතු දෙයක් හැටියට ජාතිය ආගම වෙනස් කරගෙන ගිහින් කරන්න ඕන දෙයක් හැටියට නෙමෙයි નિરાයාසයෙන් අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුල අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා ಗುಣධම් වඩන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි යෙදෙන්න. එතකොට දැන් එහෙමනම් අපට ෂණ සම්පත්තිය හැටියට මේ සියල්ලක්ම ලැබිලා තියෙනවා. දැන් මේ ලැබිලා තියෙන කාරණා ටික අවභාවිත කරලා විනාශ කරගන්න. તો මොකද්ද අවභාවිත කරනවා කියලා කියන්නේ? මේ ලැබිච්ච සම්පත් තමන්ගෙත් අනුන්ගෙත් විනාශය පිණිස පරිහරණය ස්වභාවිතව යොදවනවා කියලා කියන්නේ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස භාවිත කිරීම. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන එකේ අර්ථය ඒකයි. දැන් මේ ඉන්න අයගෙන් අහුවොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා පන්සිල් රැකීම, සිල් ගැනීම, දන් දීම, භාවනා කිරීම, ගුණධම් වැඩිම ආදී නොඑක කාරණා කියන්නට පුළුවන්. ඒ ඔක්කොම වැරදි නැහැ. හැබැයි ඒකේ මූල ධර්මය තමයි ඒ සියල්ලෙහිම පදනම තමයි න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති. තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හැසිරවීමේදී තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම අර්ථයක් වෙන හැටියට අපට සිතුවිලි වචන ක්‍රියා හසුරවන්න පුළුවන් නම් ඒකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක පන්සලේද මහපාරේද ඊළඟට ව්‍යාපාර කරන ගමන්ද දේශපාලනය කරන ගමන්ද කියන එක අදාළ නැහැ. කරන්නේ දේශපාලනය වුණත් කරන්නේ ව්‍යාපාරය වුණත් Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවේ. අනර්ථයක් වෙනවයි කියලා කියන්නේ Tamanගේ කුසල් පිරිහෙන්නේ නැතුව තමන්ගේ මනසේ අකුසල් රැස් වෙන්නේ නැතුව තමන්ගේ ප්‍රඥාව මොට වෙන්නේ නැතුව සරලව කිව්වොත් ಗುಣ නුවණින් පිරෙන්නේ නැතුව සමාජයේ අනිත් අයට අලාභයක් හෝ ගුණනුවණින් පරිහානියක් සිද්ධ වෙන්නේ නැතුව තමන් කරන දේශපාලනයේ හරි ව්‍යාපාරයේ හරි පවත්වන්න පුළුවන් නම් ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මහානකම කළත් වැඩන්නේ ඒක කරන්නේ තමන්ගේ ගුණනුවණ පිරිහෙන විදිහට නම් අනුන් අකුසලයට බර වෙන හැටියට නම් අනුන්ට අලාභයක් අයහපතක් වෙන හැටියට නම් ඒ මහානකම ධර්මානුධර්ම ප්‍රතිපන්න නැහැ. ඒ නිසායි මහානකම වරදවා ගත්තොත් නිරයටම අරගෙන යනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මේ ආගමික කියන රාමුවම නෙමෙයි. ආගමික කියන රාමුව ඇතත් නැතත් ධර්මානුධර්ම ප්‍රතිපන්න කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් අයහපතක් නොවන හැටියට Tamanගේ සිතුවිලි වචන ක්‍රියා අර්ථ සම්පන්නව පරිහරණය. එතකොට ඒක වඩාත් ශක්තිමත් වෙන්නේ සති සම්පජඤ්ඤය තිබුණොත් පමණයි. මොකද්ද සතිය කියන්නේ මොකද්ද සම්පජඤ්ඤය සතිය කියන්නේ අවදිමත් මනස. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට සතියෙන් තොරවයි කටයුතු කරන්නේ. සතියෙන් තොරව කටයුතු කරන කෙනාගේ ලක්ෂණය තමයි හැම විටම බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ හැඟීම් බරව. තමන්ගේ රුචිය රුචිකම් මත එල්බගෙන. එතකොට රුචිය රුචිකම් මත එල්බගත්තු ගමන් අනිත් කෙනා කරන දේ දකිනකොටම ඇයි මේක කරන්නේ මොකක්ද ඒකේ අර්ථය කියලා <laughs> හොයන එක හිතන එක නෙමෙයි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඒ ඇලෙනකොට ගැටෙනකොට තමන්ගේ මනස පිරිහෙනවා කියන එක තමන්ට පේන්නේ ඇයි ඒ ගැන අවදිමත් බවක් නැහැ එහෙනම් සම්මා සති කියලා කියන්නේ පින්නතුනේ අනුන් කරන දේ පෙනෙන්නට ඕන ඒක දකිනකොට තමන්ගේ සිතට මොකද වෙන්නේ කියන එකක් දැනෙන්නට ඕන ඒ දෙකම ගැන අවදියෙන් පවතින්නට පුළුවන් නම් තමයි අපට සිහිය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ නුවණ උපදවා ගන්නට පුළුවන්. මේක උදාහරණයකින් කියනවා නම් දැන් අර සාමාන්‍ය ජනවහරේ කතාවක් තියෙනවානේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි ඇයි මේ ප්‍රශ්නේ අනුන්ගේ වෙනකොට අපි ඒක භුක්ති විඳින්නේ අපි ඒකේ ගිලෙන්නේ නැහැ. අපි ඒකේ කොටස් කරුවෙක් වෙන්නේ නැහැ. අපි සැහැල්ලුවෙන් එළියේ ඉඳලා නිදහස් මනසින් ඒ දිහා බලනවා. එතකොට තමයි අපට ඒක වැරදිච්ච හැටි, පැටලිච්ච හැටි ඔක්කොම පැහැදිලිව පේන්නේ. එතකොට අපිට හොඳ මනෝපදේශකයෙක් වගේ හොඳ දාර්ශනිකයෙක් වගේ ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒකම Tamanට වෙනකොට දෙකොන විලක් උපත්තු කරගත්තා වගේ නලියනවා. එතකොට එලෝ මෙලෝ පේන්නේ දන්න දහමවත් Tamanට සිහි ඇයි අපි ඒකේ ගිලිලා ඒකේ මුසපත් වෙලා ඒකේ කොටස් කරුවෙක් වෙලා ඒක භුක්ති විඳිනවා. එතකොට එහෙම වෙච්ච ගමන් Tamanටවත් අනුන්ටවත් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන එක නිනවුනේ අපි හැඟීම් බරවයි කටයුතු කරන්නේ. ආවේග වලට වහල් වෙලා කටයුතු කරනවා. එතකොට ඉතින් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවිත වෙනවද අවභාවිත වෙනවද මේක බුද්ධෝත්පාද කාලයේද මේ සද්ධර්මයේද මේ කල්යාණ මිත්‍රයන් මොකක්වත් නිනව්වක් නැහැ හිතට එන දේත් එක්කලා වැඩ කරනවා. එහෙම කරන්න ගියොත් ඒතනත්තාට ගුණනුවණ අවදි කරගන්නට බෑ. ඒ අසිහියම බොහෝ දේවල් විනාශ කරන්නට හේතුයි. ඒ නිසායි අසිහිය හඳුන්වනවා ප්‍රමාදී බව ප්‍රමාදී බව කියලා කියන්නේ අර ලෝකය ඇසුරු කරන්නේ හැඟීම් වලට වහල්. රුචි අරුචිකම් වලට වහල්. ලෝභ, දේශ, මෝහ වලට වහල් වෙලා තමයි ලෝකය ඇසුරු කරන්නේ. ඊට වඩා ਵਿਚාරපූර්වක දකින්නට හැකියාවක් නැහැ. ඒ නිසා ප්‍රමාදී බව තුල අපි මේ ලැබිච්ච සියලු සම්පත් අවභාවිත කරගන්න විනාශ කරගන්න. යම්කිසි කෙනෙකුට අප්‍රමාදී වෙන්නට පුළුවන් නම් අප්‍රමාදී වෙනවා කියන්නේ මේ ඉක්මන් වෙනවා කියන එක නෙමෙයි. අප්‍රමාදී බව කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. එතකොට දැන් අර අනුන්ගේ ප්‍රශ්නේ දිහා අපිට નિවරදිව දකින්න පුළුවන් උනේ කොහොමද? ඒක භුක්ති විඳින්න නැතුව ඒකේ කොටස්කරුවෙක් වෙන්න නැතුව ඒකේ ගිලෙන්නේ නැතුව ඒ දිහා බලපු නිසා. බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ ප්‍රශ්නේ දිහත් ඕන නම් ඒ විදිහෙන් බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන් ගුණයක් අපි ළඟ තියෙනවා. ඒකට කියන්නේ සති චෛතසිකයයි. සති චෛතසිකේ නැති කෙනෙක් කවුරුත් නැහැ. කොහොමද අපි එහෙම ස්ථිරවම කියන්නේ? සියලු සත්ත්වයින්ටම සිත සමග චෛතසික 52ක් තියෙනවා. 52කින් එකක්වත් අඩු කෙනෙක් කවුරුවක් නැහැ. ඒ 52කින් එකක් තමයි සතිය කියලා. ඒ නිසා අපි හැමෝටම සති චෛතසිකේ තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇහි දාන්න ඕන කණ්ණාඩි දෙක සාක්කුවේ දාගෙන හිටියයි කියලා ඇහැ පේන්නේ නැහැ. ඒක අරගෙන ඇහැ දාගත්තොත් තමයි ඒකෙන් ලෝකය පේන්නේ. අන්න ඒ වගේ අපි ළඟ සතිය තිබුණට වැඩක් නැහැ. ඒක අවදි කරලා සිහියෙන් ලෝකය දකින්නට අපි පුහුණු වෙනවා. එහෙම පුහුණු වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සිහියෙන් ලෝකය දකින්න නැත්නම් අනිත් හැම මොහොතකම අපි හැඟීම් බරව තමයි ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ. හැඟීම්පරම ප්‍රතිචාර දක්වන තාක්කල් අපි රුචි අරුචිකම් වල ඇලීම් ගැටීම් වල නිරත වෙන අපට යථාර්ථය පේන්නේ නැහැ ප්‍රඥාව අවදි වෙන්නේ හැබැයි සිහිය පිහිටුවාගත්තු ගමන්ම අපට ඒ තුලින්ම යථාර්ථය පෙනෙනවා. දැන් බලන්නකො පටාචාරාව තමන්ගේ සැමියා නැති වෙලා, දරුවෝ දෙන්න නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා ඒ ප්‍රශ්නය මට මෙහෙම වුණානේ, ඇයි මට මෙහෙම වුනේ කියලා භුක්ති විඳින තාක්කල් ඒකේ කොටස්කරුවෙක් වෙන තාක්කල් ඇය හැඟීම් බරව ශෝකයෙන් උමතු වුණා. බුදුහාමුදුරුවෝ එක වාක්‍යයි දේශනා කරන්නේ නැගණියනි සිහිය පිහිටුවා. එතකොට සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අර ප්‍රශ්නේත් දකිනවා ඒකට තමන්ගේ මනස ප්‍රතිචාර දක්වන විදිහක් දකිනවා. මේ දෙකම දකිනකොට හේතුව ඵලය ප්‍රකට වෙනවා. අර්බුදය මතුවෙන්නේ කොහොමද කියලා තමන්ට පැහැදිලිව පේනවා. ඇත්තටම සැමියාගේ අභාවයෙන්වත් දරුවාගේ අභාවය නිසාවත් නෙමෙයි තමන්ට මේ දුක හටගන්නේ තමන්ගේ මනසින් ඒක ප්‍රතික්ෂේප කරන එකත් එක්ක ගැටෙන නිසායි මේ දුක හටගන්නේ කියන හේතුඵල ප්‍රකටව පෙනෙන්නේ සිහියෙන් ඒ දිහා බලන. එතකන් හැඟීම් බරයි. එතකොට හැඟීම් බරව දකින තාක්කල් ඇය ශෝකයෙන් උමතුණා සිහිය පිහිටුවා ගත්තු තැන ඒ ශෝකය ඇති වෙන්නට බලපාපු කාරණයම ප්‍රඥාව අවදි වෙන්නට කරුණක් වුණා. එහෙමනම් අපිට මේ ජීවිතයේ මේ ශන සම්පත්තියයි කියලා බුද්ධෝත්පාද කාලයයි කියලා අපිට ඔක්කොම හොඳ දේවල්ම වෙන්නේ නැහැ. අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නයි කියලා අපිට කුසල විපාක විතරක්ම ලැබෙන්නේ නැහැ. අපේ අම්මා තාත්තා සත්පුරුෂයෝ කියලා අපිට රෝස මල්ලේ හනාවකම ජීවත් වෙන්න බෑ. එතකොට අපිට මේ සද්ධර්මයේ තියෙන රටක ලංකාව වගේ ගුණධම් වඩන්න පුළුවන් රටක උපන්නයි කියලා තුරපුරයක ජීවත් වෙන්න වගේ අපිට ජීවත් වෙන්න බෑ. මේ සියලු දේ අපට තිබුණා වුණත් ජීවිතය කියන්නේ ලාභ අලාභ යස අයස ප්‍රශංසා නින්දා සැප දුක වශයෙන් උස් පහත් වෙනවා මොකද ලාභය තියෙන හැම තැනකම අලාභය ඒත් එක්ක මේවා බුදුහාමුදුරුවෝ යුගල වශයෙන් දේශනා කරන්නේ ඇයි ලෝකෙ මේවා යුගල වශයෙන් තමයි පවතින්නේ කාසියක දෙපැත්ත වගේ කාසිය මේ පැත්ත මට ඕනේ කියලා ගන්නකොට අනිත් පැත්තත් ඒත් එක්ක එනවා ඒක වළක්වන්න බෑ. නෑ නෑ මට ඕන මේ පැත්ත විතරයි අනිත් පැත්ත මට එපා කියලා අරගල කළාට හරියන්නේ ඒක පැත්තක් ගන්නකොට අනිත් පැත්තත් ඒත් එක්ක එනිසා අපි දක්ෂ වෙන්නට ඕන අපිට සම්පතක් ලැබිලා තියෙනවා. හැබැයි ඒකත් එක්කම එහි අනිත් පැත්ත තමයි විපත දුක. ඒ නිසා මේ දේවල් පරිහරණය කරද්දී අපට කැමති දේ සිද්ධ වුණත් අකමැති දේ සිද්ධ වුණත් ඒ හැම තැනකදීම අපි කොහොමද Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවි දේවල් පරිහරණය කරන්නේ. කැමති දෙයක් වෙනවා නම් ඒක පවත්වා ගන්නෙ කොහොමද? අකමැති දෙයක් වෙනවා නම් ඒක වෙනස් කරගන්නේ කොහොමද කියලා අපි තේරුම් අරන් කටයුතු කරන්නත් ඕන. හැබැයි අකමැති දේ වෙනස් කරගන්න බැරි නම් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියලා තේරුම් ගන්නත් ඕන. ඒක තමයි බුදුදහමේ කියවන විශේෂම කරුණ. ඒ කියන්නේ දැන් අපිට සාංශාරික වශයෙන් අපි සතුව තියෙන අකුසල කර්ම විපාක මේ ජීවිතේ ලැබෙන අලාභ අයස නිന്ദා දුක ඒවා නිකන් හිස මත තියාගෙන අපි විඳවන්නට ඕන නෑ ඒවා වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් කරගන්න. හැබැයි වෙනස් කරගන්න බැරුව යමක් අපට ජීවිතේට විපාක විඳින්නට සිද්ධ වෙනවා නම් එතනදී කඩා වැටෙන්නේ නැතිව එතනදී සිහිනුවන අවදි කරගෙන ඒකෙන් වීර්ය අදිෂ්ඨානය ඉවසීම දරා ගැනීම උපේක්ෂාව මේ ආදී ಗುಣ දියුණු කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කුසල විපාකයක් නිසා නෙමෙයි. අන් බොහෝ බෝසත්වරුන්ට සතියයි, සති කීපයයි, මාස කීපයයි එහෙම දුෂ්කර ක්‍රියා අපේ බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් තරම් දීර්ඝ වුණේ ඇයි? පෙර සසරේ කර්ම විපාක. ඒතර ඒක වළක්වන්න බැරිව මතුවෙච්ච නිසා ඒක උන්වහන්සේ පිළිගත්තා. හැබැයි ඒකෙන් කඩා වැටුන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. මොකද්ද ප්‍රයෝජනය? එදා දඹදිව තිබිච්ච සියලුම දුෂ්කර ව්‍රත ක්‍රම අධ්‍යයනය කරන්න ඒ කාලේ යොදාගන්න. කන්න නැතුව ඉන්න, බොන්න නැතුව ඉන්න, හුස්ම ගන්න නැතුව ඒවා ඉතින් කුසල විපාක නෙමෙයි. අර අකුසලයේ මත වෙන කාලේ ඒ ටිකෙන් ප්‍රයෝජන ගත්තා ඒකට. ඒතර අකුසලයේ ගෙවිලා ඉවර වෙනකොට උන්වහන්සේ අත්ති කිලමතාන යෝගයෙන් නිවන් දකින්න බැහැ කියන බව ප්‍රත්‍යක්ෂ කරගෙන අවසන්. ඒතර පළමු දේශනාවේදීම ද්වේමේ භික්කවේ අන්තාපබ්බජිතේන නැසේවිතබ්බ. නිවන් දකින්න යන කෙනෙක් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. කාමයේහි නොගිලිය යුතුයි, ශරීරයට දැඩි දුක් නොපැමිණිය යුතුයි කියන මේ කාරණේ දේශනා කරන්න පුළුවන් උනේ අත්දැකීම තුළින්. ඒ අත්දැකීම ලැබුවේ කුසල විපාකයකින් නෙමෙයි අකුසල කර්ම විපාක. එතකොට මේ විදිහට අපිට දේවල් වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරගන්න ඕන තමන්ගේත් අනුන්ගේත් යහපතට. වෙනස් කරන්න බැරි ඒ කටුක අවස්ථාව Tamanටත් ලෝකයටත් යහපත පිණිස අපි පාවිච්චි කරන්නේ කොහොමද? දැනට මේ රටේ පවතින తත්වය, දේශපාලන වාතාවරණය මේවා වෙනස් කරන්න අපට පුළුවන් නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. බැරිම නම් අපි උත්සාහ කරන්න ඕන ඒ අවස්ථාවෙන් කොහොමද අපි දරා ගැනීම, ඉවසීම, අභියෝග වලට මුහුණ දීම, ලද දෙයින් සතුටු වීම, තියෙන හැටියට පරිමහගෙන ජීවත් වීම දරුවන්ට අල්පේච්ඡ ජීවිතයක් ඉගැන්වීම, ඒ අයට ධෛර්යයෙන් අනුන්ගේ දේවල් ගැන බලාගෙන ඉන්න තු තමන් ස්වශක්තියෙන් උපයා ගැනීම මේ ආදී දේවල් පුහුණු කරන්න අපිට මේ කර්කශ අවස්ථාව උදව් කරගන්නට. අනිත් අයත් එක්ක අරගල කර කර සාප කර කර ඉන්නව වෙනුවට. එහෙම සාප කර කර ඉන්න ගියොත් අනිත් අය කරන වැරදි නිසා මේ ලැබිලා තියෙන බුද්ධෝත්පාදය, මේ මනුෂ්‍ය ජීවිතය, මේ සද්ධර්ම ශ්‍රවණය, මේ ශන සම්පත්තිය සියල්ල විනාශ වෙලා යනවා. දේශපාලනඥයින්ගේ වැරදි වලට සාප කර කර ඉඳලා අපි මැරිලා ගිහිල්ලා අපාගත වෙනවා. ඇයි ඒ? සිහිනුවන අවදි කරගෙන ලෝකය දකිනවා වගේම අපේ මනසට මොකද වෙන්නේ කියලා දකින්නට අපි සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවන නිසා. ඒ නිසා බුද්ධෝත්පාද කාලය, මනුෂ්‍යාත්ම භාවය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර මේ සියල්ල අපට ලැබිලා තියෙනවා. ඒ සියල්ලක් වාග්ය සම්පන්න අවස්ථා ඒ සියල්ලක් පොදුවේ හඳුන්වන ෂණ සම්පත්තිය හැටියට. හැබැයි ලැබිලා තියෙන සම්පත් අපි සිහිනුවණින් පරිහරණය කරනවද අසිහියෙන් අනුවණින් හෙවත් අයෝනිසෝ මනසිකාරයෙන් හැඟීම් බරව පරිහරණය කරනවද කියන කාරණය මත තමයි එළඹෙන චිත්තක්ෂණයේදී Tamanටත් අනුන්ටත් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද ප්‍රඥාව අවදි කරමින් ලෝකය දකිනවද හැඟීම් වලට වහල් වෙලා මොසපත් වෙලා ප්‍රඥාව ගුණ නුවණ මොට කර ගන්නවද කියන එක තීරණය වෙන්නේ අපි එළඹෙන මොහොතේ සිහිනුවණින් ක්‍රියා කරනවද නැද්ද කියන කාරණේ මතයි. එනිසා උපාලි මහතෙරුන් වහන්සේ සිහිපත් කරන්නේ මෙහිදී මාවෝ කණං විරාධේත මේ ලැබුණු ෂණ සම්පත්තිය අපතේ හැරගන්නට එපා. කනාතීතා හිසෝචරේ අවස්ථාව ඉක්ම ගියොත් එය ශෝක වෙන්නට හේතුවක් වෙනවා. සදත්තේ වායමෙය්‍යාත කනෝවෝ පටිපාදිතෝ කුසල් දහම් කරගන්න ಗುಣදහම් දියුණු කරන්න අවශ්‍ය සියලු සාධක නුඹලාට සම්පාදනය වෙලා තියෙනවා සිහිනුවන අවදි කරගෙන එයින් Tamanගේ අනුන්ගේ යහපත සිදු කරගන්නට ක්‍රියාත්මක වෙන්න කියන බවයි ඒ ගාථා ධර්මයේ අර්ථය බුදුරජාණන් වහන්සේගේ දිනපතා අවවාදය එයයි භික්කවේ අප්පමාදේන සම්පාදේත මහණෙනි අප අප්‍රමාදීව ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව කුසල් දහම් සම්පාදනය කරන්න නුඹලාට ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවායි කියන කාරණා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ලැබිලා තියෙන වාග්ය සම්පන්න අවස්ථාව ෂණ සම්පත්තිය එළඹෙන එළඹෙන ෂණයේදී සිහිනුවණින් යුක්තව පරිහරණය කරමින් එය සැබවින්ම සම්පතක් කරගන්නට මේ අසූ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත් ආච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා